චම්පික රණවක අමාත්‍යවරයා විසින් කරන ලද මේ ප්‍රකාශය ගැන අපි කිසිසේත්ම පුදුම වෙන්නේ නැහැ. මොකද ඔහු දැන් කටයුතු කරන්නේ මේ අධිරාජ්‍යවාදී බලවේගවල කුලීකාරයෙක් හැටියට කුලීකාරයෙකුට තම ස්වාමියා කියන ඕනෑම දෙයක් ඉටු කරන්න වෙනවා. අසූචි බාල්දියක් හිස තබාගෙන යන්න කියලා කිව්වොත් එහෙම යන්න වෙනවා. එහෙම නැත්නම් ඔහුට ඔහුගේ රැකියාව කුලීකාරකම අහිමි වෙනවා. ඔහුට වෙන දැන් යන්න තැනක් නැහැ. ඔහු දේශපාලන වශයෙන් අසරණයෙක් වෙලා ඉන්නේ දේශපාලන වශයෙන් අනාථයෙක් වෙලා ඉන්නේ එසේ වුණත් මේ ඔහු විසින් කරන ලද ප්‍රකාශයට අදාළ කරුණ පිළිබඳව මහජනයාට යම් අදහසක් පළ කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසමට ඔහු විසින් පත් කරන ලද විදේශීය විද්වතුන් උපදේශ උපදේශනය සඳහා පත් කරන ලද විදේශීය විද්වතුන් මේ මේ කියන හයිබ්‍රිඩ් ඇමරිකාව විසින් යෝජනා කරන හයිබ්‍රිඩ් උසාවියේ ට පත් කරන්න යෝජිත මිනිසුරුවරුන් අභිචෝදකයින් විමර්ශකයන් සහ නීතිච්චවරුන් කියන කාරණයට සමාන වෙන්නේ නැහැ. මේක ඉතා පැහැදිලිව පට්ටපල් බොරුවක් ඉතාම දුප්පත් උත්සාහයක් මේ දෙක සමාන කරන්න ගන්න. මැක්සෙල් පරණගම කොමිසමට පත්කරපු ඒ ඒ විද්වතුන් ඒ කොමිසමේ සාමාජිකයන් නෙවෙයි ඔවුන් ඔවුන්ට නඩුකාරයකගේ භූමිකාව ඉටු කරන්න එතන අවස්ථාවක් නෑ උන්ට පුළුවන් වුණේ නිරීක්ෂකයෙක් ලෙස තමන්ගේ මතය පල කරන්න විතරයි. නමුත් දැන් ශ්‍රී ලංකාවත් එකඟ වෙලා තියෙන ඇමරිකානු යෝජනාව ඇතුල් වෙලා තියෙනවා මොවුන් දිගින් දිගටම කිව්වා මේ එහෙම වෙන්නේ නැහැ කියලා නමුත් දැන් ඉතාල පැහැදිලිව ඇතුල් වෙලා තියෙනවා මේ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් පත් කරුම් මේ මේ යෝජනා කරන ලබන ඒ ඒ ඊනියා දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරන් අභිචෝදකයෙන් විමර්ශකයෙන් සහ නීතිඥයෙන් ඇතුළත් විය යුතු බව එතනදී ඔහු අමතර අමතර කරුණක් අතුල් කරලා තියෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පිරිස් කියලා. නමුත් එතන එතන පොදු රාජ්‍ය මණ්ඩලීය කියන එකට අමතරව අද කියන වචනේ එහෙම නැත්නම් අනෙකුත් කියලා කියනවා. ඉතින් ඒ නිසා ඊටා පැහැදිලි මේ පොදු රාජ්‍ය මණ්ඩලී රටවලින් විතරක් නෙවෙයි වෙනත් රටවලින් පවා විදේශික පුද්ගලයන් මිනිසුරන්සාර කියන අභිචෝදකයන් මේ ආදි වශයෙන් ඒ ඒ කාණ්ඩ හතරට අයත් පුද්ගලයන් පත් කරන්න පුළුවන් කියලා. ඒතර මෙතනදී ඉතා පැහැදිලි මේක ඒ ආකාරයට දේශීය යාන්ත්‍රණය ඇතුලේ විදේශීය විනිසුරන් ඉන්නවනම් අභිචෝදකයන් ඉන්නවනම් විමර්ශකයන් ඉන්නවනම් නීතිඥයන් ඉන්නවනම් ඒක අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් උසාවියක් බවට පත් වෙනවා. ඒ වචනයකින් හැලුවා කියලා ඒ ඒ తත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ එදා මානවිකම් කොමසාරිස්වරයා විසින් කරන ලද පුවත්පත් සාකච්ඡාවේදී ඔහු ඉතා පැහැදිලිව මේ වචනේ පාවිච්චි කරලා ඒ කියපු කරුණු සියල්ල දැන් මේ යෝජනාවේ අඩංගු වෙනවා. ඒ වචනේ විතරයි හයිබ්‍රිඩ් කියන වචනේ විතරයි අඩංගු වෙන්නේ නැත්තේ. අද ඉරිදා පත්තරවල සඳහන් වෙනවා ආණ්ඩුව බොහොම බරපතල මැදිහත් වීමක් කරලා මේ යෝජනාවෙන් ඉන්ටර්නැෂනල් කියන වචනය අයින් කරලා ඒ වෙනුවට ෆොරින් කියන වචනය ඇතුල් කරගත්තා කියලා. ඉතින් ඊටා පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ අර ඒ ඒ මූලික යෝජනාවේ බර අඩු කරලා රටට පෙන්වන එකේ බර අඩු වෙලා නැහැ. ඒ තිබුණු යෝජනාවම තමයි එන්නේ. ඒ වචන හරඹයක් කරලා එහෙම එකක් නැහැ. ඇමරිකාව දැන් ශ්‍රී ලංකාවට එකඟ වෙලා බොහොම යහපත් යෝජනාවක් එන්නේ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයට අවශ්‍ය පසුබිම සකස් කරන්න තමයි අර අර මේ මේ චම්පිකරණෝක ඇමතුමා කියන්නේ මේ විදියට මේක මේ අලුත් දෙයක් නෙමෙයි කලින් මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ කරපු දෙයක් නේ කියලා. ඉතින් මේක ඊටාම පහත් දුෂ්ට ක්‍රියාවක් ලෙස තමයි අපි අපි දකින්නේ මේ රට බරපතල ලෙස මේ ඇමරිකානු න්‍යාය පත්‍රයට ගොදුරු කරන මේ උත්සාහය ඒකේ ඒකේ සැර බාල කරන්න එහෙම නැත්නම් ඒක වසං වසං කරන්න තමයි චම්පි කරනවාගේ අමාත්‍යරය මේ විදිහේ පහත් ප්‍රකාශ කරන්නේ මහජනයා රවට්ටන්න උත්සාහ කරන්නේ. අපි ඒක සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා ඊටාම පිළිකුල යුතුය.